සම්මා සම්බුදු සරණයි. හෙළේ දාස ප්‍රවතින් අදත් අප සමග සාකච්ඡා කිරීමට කෝට්ටාවත් වෙදමදුරේ වෛද්‍යාචාර්යතුමා වන සරත් සමන් කෝට්ටාවත් මහතා අපගේ ආරාධනාව පිළිගෙන අදත් මෙම ස්ථානයට පැමිණ සිටිනවා. එතුමාගේ පැමිණීම ගැන අප බොහෝ සන්තෝෂ වෙන අතර එතුමාව ආදරෙන් පිළිගන්නවා. අයිබෝන් වෛද්‍යාචාර්යතුමනි මෙම වැඩසටහන සඳහා දායකත්වයෙන් දරුවේ අයිස්ලන්තයේ පදිංචි කාන්තිලතා මහත්මිය විසිනි. පසුගිය සතියේ අපි කතා කළ පරිදි අක්මාගත ශීර්ෂ රෝග පිළිබඳව අපි අද තවදුරටත් ඒ සම්බන්ධව කතා කිරීමට බලාපොරොත්තු වන අතර ඔබතුමාගෙන් දැනගැනීමට කැමැතියි ආරම්භයේදී මස්දියේවි අට කෝටි බවට පත් වෙලා මේ අංශභාග රෝගී තත්ත්වයකට පත් වෙනවාද කියලා. ඔව් මෙන්න රෝගයේදී අනිවාර්යයෙන්ම ආරම්භයේදී අර දංගලක්ෂේ සෑදීගෙන එන රෝග ලක්ෂණ මතු කරන්නේ මෙවැනි අස්ති අස්ති පෑදීම තුළින් තමයි. ඒකේ අවසාන ප්‍රතිඵලය පක්ෂාඝාත වෙන කරවීමට පුළුවන්. අනිවාර්යෙන් ඔබතුමීලා දැකලා ඇති සමහර වීල් චෙයාර් වලදී ඉන්න මුකුත් හේතුවක් දන්නේ මස් දිවෙනවා නැක්ටින්න බෑ කියන පක්ෂාඝාතයෙන් නෙමෙයි මුළු ශරීරෙම මස් දිවෙන්න තියෙන්න පුළුවන්. එක පැත්තකින් ආය පක්ෂාඝාතයට යන්න පුළුවන්. මේක නිශ්චිතවම කියන්න බෑ අනිවාර්යෙන් පක්ෂාඝාතයෙන් අවසන් වෙන බෑ මොකද අතක වගේ ප්‍රශ්නයක් සිද්ධ වුණාම ඒක අතින්ම සුව කරලා දැම්මම ඉවරයි එතකොට එයා අනිවාර්යෙන් පක්ෂාඝාතයෙන් අවසන් වෙනවා කියන්නේ අමාරුයි. මුළු ශරීරයටම පක්ෂාඝාතයට නෙමෙයි මුළු ශරීරයටම මෙවැනි එක ඇඟිල්ලකින් අතකින් පටන් අරන් මුළු ශරීරෙම පුරා මේක යන්න පුළුවන්, කොරවීම පුළුවන්, නැගිටින්න බැරි වෙන්න පුළුවන්, මේ ඇවිද ගන්න බැරි වෙන්න පුළුවන්, පක්ෂාඝාතය වෙන්න පුළුවන්, මුළු සර්වාංගම පන්නති වෙන්න පුළුවන්. ඔබතුමා පවසන ආකාරයට මේ මෙම රෝගය සමහරවිට තවසන පොලියෝ රෝගය කියන්නේ ඒහා සමාන දෙකම එකම රෝගයක්ද නැතිනම් වෙනස් වෙනස් යන රෝග දෙකක්ද නෑ ඒ වගේ තත්ත්වයක් නම් නෙමෙයි ඒකේදී ඉදුමුන් හෝ මේකේදී පොලියෝ රෝගයේදී අනිවාර්යෙන් කකුල් අපේර ඉදුමුනා ඒ වගේ ඒක වෙනම තත්ත්වයක් ඒක ඒකට ඒකට සම්පූර්ණ මේක සම්බන්ධයක් නෑ ඒක ශරීරයේ තියෙන මේ වෛරස් වලගේ හෝ මේ තමන් ප්‍රතිශක්තිය නැති තත්ත්වයක් නෙමෙයි මේක එහෙම දෙයක් නෙමෙයි මේක ක්‍රමානුකූලව සෑදීගෙන යන ඉස්සර ක්‍රමයට මේකට හම්දි කර වාතය කියලා කියනවා. මාංශ පේශි දිය වීම. එහෙම නැත්නම් පාණ්ඩු රෝගයේ ලක්ෂණත් මේකේ මොහෙන්න පුළුවන්. ඒක තමයි මේකට මේ නමක් දීලා තියෙන්නේ මේ ඔළුවේ ශීර්ෂය කියන්නේ මොළය සහ අක්මාව ඔය දෙකෙන් ප්‍රධාන ආහාරවල දේශන සීමේ සංචිත තැන්පත් කර ගැනීම ඒව සිදු වෙන්නේ අක්මාවෙන් පෝෂණය ආරම්භ වෙන්නේ ඒකට සීර්ෂෙන් තමයි මේ ඔක්කොම විදුලි දහම දෙන්නේ. එවැනි රෝගයක් තමයි මේ රෝගය පොලියෝ හෝ හා සම්බන්ධ ඒ වගේ රෝගයක් එක්ක මේක ඒ මේ සම්බන්ධයක් නෑ අත්තටම. මෙම රෝගයට වයස් සීමාවක් තියෙනද කුඩා දරුවන්ට එතකොට තරුණ කාලයේදී හැදෙන්නේ නැත්නම් මහලු කාලයේදී කියලා වයස් සීමාවක් තියෙනවද මෙම රෝගය හටගන්න ඔව් මේකේ වැඩිම පිරිසක් ඉන්නේ අවුරුදු 25ත් 50ක් අතර 25ට වැඩි ආගේ පොඩි ආගේ බොහොම අඩුයි. නමුත් අතපය සිහින් වෙලා ඔබතුමීලා දැකලා ඇති දකුණු අතට වඩා වම් අත සිහින් වෙන මේ තියෙන මේ රෝගය තමයි දරුවන් දරුවන් කුඩා අත දරුවන් පවා මේකට පෙළඹ මේ මෙවැනි රෝගකට රෝගාබාධ වලට ගොදුරු වෙන්න පුළුවන්. ඒ රෝගී තත්ත්වයේදී හැබැයි අක්මා දෝෂය වෙන්න පුළුවන් ශීර්ෂගත අර මේ අපිට මේ ආගන්තුක වශයෙන් එන ශීර්ෂගත රෝගයකින් වෙන්න බෑ. මොකද කුඩා දරුවෙක් කොච්චර කල්පනා කරන්නේ නැහැ. එයා ලද බොණ්ඩ ඒ වෙලාවේ හිටිට කෑමද බීමද ඒ ටික ඉවර කරුවා එච්චරයි. ළමයාට ඒක එයාගේ මානසික ගැටලු වෙන්නේ නැහැ. අනේ නිසා මේකේ එතනදී අතපය සිහිනුලා එන ඒක අපස්මාර රෝගවලදී එන එකට මේක වෛද්‍යවරුන්ට හොයාගන්න අමාරුයි අපස්මාර නෝත් වලිප්පුව තිබෙනේදී එන රෝගී තත්ත්වයක් වෙනවා ඒක කුඩා දරුවන්ට ලැබෙන්න පුළුවන් නමුත් බහුලව තියෙන අවුරුදු 14න් එහා දරුවන්ට තමයි විශේෂයෙන්ම මේ රෝගය සෑහෙන්නේ කුඩා අත දරුවන්ට මේ හැදෙන්නේ ඒක වෙනම වලිප්පු සංයෝ හෝ වෙනම රෝගයක් විදිහට තමයි අපි පාරම්පරික වේදකමනුව විග්‍රහ කරන්නේ ඔබතුමා මම දැනගන්න කැමති මෙන්න රෝගය සුව කළ හැකිද? අතට බටහිර බටහිරක විද්‍යාවෙන් හා විද්‍යාවෙන් පාරම්පරික ක්‍රමයෙන් දෙකෙන්ම මෙන්න රෝගය සුව කළ හැකිද? එහෙම නැත්නම් පාරම්පරික වෛද්‍ය ක්‍රමය මගින් ඉක්මනින් සේවාවක් ලැබෙනවද? මෙම රෝගීන් සුවපත් වෙනවද? ඔබතුමාගේ මෙම රෝගීන් සුවපත් වෙච්ච රෝගීන් ඉන්නවද කියන එක ගොඩක් දුරට අප අසන්නන් දැනගන්න කැමතියි. මොකද බොහෝ දුරට සමහර අසන්නන් අපගෙන් අහනවා ඉන්න වෛද්‍යතුමා ඔබලට ස්ථීරව මෙන්න වෛද්‍යතුමාගේ රෝගීන් සුව වෙනවද කියන ප්‍රශ්නේ අහනවා. අපෙන් සමහර බොහෝ දෙනෙක් ලිපිත් අපට ලැබිලා තියෙනවා. ඔබතුමාට අසන්නන්ගෙන් අරමන්නන්ගෙන් ලැබෙන අභියෝගයට මුහුණ දෙන්නට ඔබතුමා ළඟ සාක්ෂි තියෙනවද ඔබතුමාට සේච්ච රෝගීන් ඉන්නවද එහෙම යම්කිසි අසන්නෙක් ඇවිත් අහුවොත් ඔබතුමාට ඒක ඉදිරිපත් කළ හැකිද සාක්ෂි ඇතුව කියලා එන අභියෝගයට මුහුණ දෙන්න පුළුවන්ද කියලා අසන්නන්ට ඔබතුමා කියනවා නම් හොඳයි කියලා මම බලාපොරොත්තු වෙනවා අනිවාර්යයෙන්ම අපි අවසන් ප්‍රශ්නට උත්තර දෙන්න පුළුවන් ඒක සාක්ෂි තියෙනවා දැන් අද මේ වැඩසටහනටත් මනෝජ් නැමති මේ මේ මිහිරිගම ප්‍රදේශයේ අවුරුදු 3ක් පමණ අවුරුදු කමාරක් බටහිර වේදකමින් ප්‍රතිචාර අරගෙන මේගොල්ලෝ සුව කරන්න බෑ කිව්වට පස්සේ මේක සාමාන්‍ය තත්ත්වයක් ක්‍රෑම බීම අරගෙන විටමින් අරගෙන ඉන්න කිව්වට පස්සේ තව ආයෝධ ක්‍රමයකට යොමු වෙලා තියෙන එතනක් යන්න මැදිස්ත තත්ත්වයක් තියෙනවා නිත්‍යාව නිත්‍යාවක සුවපේක්ෂි මේ තරුණයෙක් වෙනදාද හිටියා ඔබේ ආදේශී යම් ගැටලුවක් නිසා තමයි පැමිණෙන්නේ. ඒ අතර ඔහුට ඇත්තටම මම මේ මං ගැන කියනවා නෙමෙයි ඔහුට පණිවිඩය හම්බෙලා තියෙන්නේ එක්තරා තරුණයෙක් ඉඳලා තරුණයෙක් ඉන්න මට නම හරියට මතක නැහැ අනුර තමයි නම මතක. මොහු රාගම රෝහලේ ප්‍රතිකාර අවුරුදු 3ක් පමණ ගත්තට පස්සේ වෛද්‍යවරු 15 න් පමණ සිංහල බෙහෙත් ආරම්භ තියෙනවා. ඒකම නිසාම මිහිරිගම ප්‍රදේශයේ තියෙන ප්‍රධාන බෙහෙත් ශාලාවකින් බෙහෙත් ගැන දන්නවා. නෑ මෙයා මේ මෙච්චර කල් බෙහෙත් ඖෂධ ලබා ගන්න ඇවිල්ලා තිනවා. අවුරුදු 4ක වගේ පමණ කාලයක්ම සිංහල හා ආයුර්වේද ප්‍රතිකාර. ඒ කිරීමේදී යම් භික්ෂුන් වහන්සේ නමක් මේ අප ගැන කියලා මගේ පෙර තිබුණු මහනුවර ප්‍රදේශයේ තිබුණු බෙහෙත් ශාලාවකට ඇවිල්ලා මෙම තරුණයා බෙහෙත් ගත්ත හරියටම එයාගේ අම්මා තමයි ගොඩාක් මේ ගැන මේ යොසුල වෙලා හරියටම බෙහෙත් ඉවතලා 6 මාසයක් ඇතුළත 100% සම්පූර්ණ සුව වුණා. ඉතින් මේ මෙහෙත් ශාලාවේ තුමට ඒ අයිතිකාරියට හරි පුදුමයි. එතුමා ඊට පස්සේ දැන් මේ රෝගය මේ මනෝජ් කියන මහත්මයාට දීලා තින මේ මමවත් අඳුරන්නේ එයා තමයි කිව්වේ මෙහෙම අහවලාවෙන් අහන්න මෙන්න මෙහෙම වෙද මහත්ෙක් ඉන්නවා කියලා. ඒ මිහිරිගම් ප්‍රදේශයේම 6 දෙනෙක් ඉන්නවා මට ඕන නම් මගේ මේ රෝගී නාම ලේඛනය තියෙනවා ඒගොල්ලෝ තියෙනවා ඊට අමතරව මේගොම ප්‍රදේශයේ හතර දිනකුත් නිකවරටි මම ප්‍රතිකාර කිරීමට පටන් ගන්න අවුරුදු වර්ෂ හතරක් පමණ මුකල්ටි මණ්ඩල වෙද පියාණන්ගේ 10000කට ආසන්න සංඛ්‍යාවක් ඉන්න නැකිටින්න බැරුව ජීවලා මේ මේ මේ රෝගේ ඉන්න අය පක්ෂය වෙච්ච නැත්තම් සහ ප්‍රතිකාර කරමින් යන 100ට දැන් මනෝජ් කියන මාතෘකාවේ 185ක සාර්ථකත්වයක් තියෙනවා වැඩසටහන සම්බන්ධයෙන් නිර්වේ 100ම සුවනතු රෝගීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා ඒ වගේම අපි මුලින් කියන්න ඕනේ මේකේදී ඇත්තටම බටහිර වෛද්‍යවරු අපේ ක්‍රමේ ඒගොල්ලෝගේ ක්‍රමයට දැන් මේ මංගාමේ විදුසර පත්‍රයේ තියෙනවා මේකේදී නිරාසර සංවාදයක් කරනවා මහාචාර්යවරුන් දෙන්නේ කිව්වේ මේකේ මේ ජාතික චින්තනයේ ඉන්න මේ අපේ ආචාර්ය නලින්ද හිල්ලා මහතා අපේ උදකම වෙනුවෙන් පෙනී සිටින්නේ මෙතුමාගේ මේ පසු මේ 2014 6 18 ලිපි සිංහල වෙද මහතා බටහිර වෙදකමට යටත් කරන උගත්තු කියලා අනිත් අමරතුංග මහාචාර්ය අමරතුංග මහාචාර්ය ලිපි ලබා උත්තර ලබා දෙන්නේ මේ අත්ෝ කියන්නේ දැන් මේක කරන්න බෑ කියලා මේක ස්නායුගත රෝග මේක ප්‍රතිකාර නැහැ මේකට විටමින් අරන් ඉන්න කියලා එච්චරයි කියන්නේ මේක ඉතින් කවදා කොහොමද වෙද කියලා කියන්නේ නැහැ එතකොට ඒගොල්ලෝ පරීක්ෂා කරලා බලලා බැරි වුණාම ඒක එතනින් නවත්තනවා දැන් ඒකට අපි මේ මෙතන මේ කෙටියෙන් මම සම්බන්ධ වෙච්ච නිසා මෙතන මේ ඒ වෛද්‍යවරයා ගිහිලා තියෙනවා සිංහල එදකමේ රුධිර පීඩනය මනින්නේ කෙසේදයි මහාචාර්ය අමරතුංග මහතා උදග්ද ලීලාවෙන් ප්‍රශ්න කරයි. අධික රුධිර පීඩනය අවබෝධ කරගත යුත්තේ බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව පමණක්යි අමරතුංග මහතා සිතන්නේද? මැන ගැනීමක් යන නිරපේක්ෂ වූවක් නොවන බව අමරතුංග මහතා දන්නේද? සෑම මැන ගැනීමක්ම සංසන්දනය කිරීමකි. එයින් ලැබෙන්නේ සංඛ්‍යාවකි. සංඛ්‍යාව යනු මනසේ නිර්මාණ වෙයි. මෙන්න යම් ආකාරයක වටහා ගැනීමකි. එහෙත් අපට යමක් වටහා ගැනීමට අදාළයි කියන රාශිය මැන ගැනීමට අවශ්‍ය නොවේ. බටහිරය නිරපේක්ෂ නොව මැන ගැනීමට ඊනියා නිරපේක්ෂ බවක් ලබා දෙති. සිංහල වේද මහතා අධික රුධිර පීඩනය වටහා ගන්නේ නාඩි බැලීමෙනි. ඔහුට ඒ සඳහා බටහිර වෛද්‍ය විද්‍යාවේ සංසන්දනාත්මක සංඛ්‍යා අවශ්‍ය නොවේ. වේද මහතුන්ට ස්කෑන් නැතිව නාඩි වලින් දැනගත හැකි දේද බොහෝය. මෙවැනි දීර්ඝ වශයෙන් මේක යනවා. මේක තමයි කතන්දරය, ඇත්ත කතන්දරය. ඒගොල්ලන්ට එයාලගේ ස්කෑන් එකකින් හෝ යම් එයාලා කියන්නේ පංචේන්ද්‍රිය ගෝචර දෙයකින් පේන සංඛ්‍යා හෝ ඒවා තමයි දැන් මේ මිනිස්සේ කුඹරට ඉන්නවා නමුත් කියන මැෂින් එකේ තියෙන ප්‍රෙෂර් 160යි කියනවා ඉතින් හදිස්සියේ අපි මේ මේ පොල් ගහක් ගාවින් යද්දී පොඩි නයිපනයක් වගේ කොළයක් දෙකක් බහිනවා ඒක උදේ ප්‍රෙෂර් නගිනවා තමයි එහෙම නිසා ඒකට සමහරක් වෙලාවට ප්‍රසර් ප්‍රතිබුණ අවස්ථා තියෙනවා. නමුත් මේක නෙමේ මේකේ තියෙන නොපෙනෙන දෙයක්. මේ ඊර්ෂි භාෂිතර නොපෙනෙන දෙයක් කියලා මෙයානි මේ උගත් මේ ආචාර්යවරු මේවා පරීක්ෂණ කරලා බලලා මේක එක්කන කියන විදිහ මේ තියෙන මේ තර්කානුකූලව ලියලා තියෙන්නේ උන් එතුමලාට අපි තව ශක්තිමත් වෙන්න ඕන මෙයානි මේ බෞද්ධ නාලිකාවෙන් දැන් බටහිර වෛද්‍යෝත්යන් පිරිසක් මේ දේශීය චින්තනයේ ඒ වගේ මේ අපේ ශක්තිය එළියට ගන්න සෑහෙන වැඩ කොටසක් කරනවා හොඳ ඇත්තෝ ඉන්නවා මේවා පිළිගන්න අය ඉන්නවා මට මේ අපේ වැඩසටහනින්ම මේ මහනුවර ප්‍රදේශයේ අර පිටුරු ගන්ටියක ගැටලුවක් නෑ කියලා ඒක වෛද්‍යවරු කතා කරගෙන වෙද මහත්තයා මම බෙහෙත් දුන්නාට මම කැඩුම් දුන වෙදකමට රෝගීන් 1500කට වඩා යොමු කරලා ඇති කිව්වා. ඒකට තමයි රේඩියෝ ගුවන්විදුලියෙන් සවන් දීලා තියෙන්නේ. එයා බොහෝම උපදේශුත් මට දුන්නා බොහෝම හොඳ ඇත්ත මෙයාලට මේක තේරෙනවා මේ සංඛ්‍යා පිටිපස්සේ හෝ මේ බටහිර කියලා මේ මහ පොත්වල තිබ්බා කියලා ඒ ගමම පිළිගන්න එපා බොහෝ මේ ඇතුළේ මේ මෙවැනි රෝග ඇතුළේ විශාල සංඛ්‍යාවක් තියෙනවා බටහිර විද්‍යාවෙන් බෑ කියන ඒවා සිංහල පාරම්පරික මේ හෙළවෙත තුලින් සුව කරගන්න පුළුවන්. අපි කියන්නේ අපි ගාවට මේ කියලා මේ කුරුණෑගල පොළොන්නරු මං හැමදාම කියන අනුරාධපුරයේ ප්‍රමුඛ ගාලු ප්‍රදේශේ ඒ වගේ අපේ පළාත් හැම එකම ගාල්ල මාතර හැම ප්‍රදේශෙම පුරාණ උදකම් තියෙනවා. මේවා මේවට මේ උදමාතුරුගේ ශක්තියක් වෙන්නේ. මේ උදමාතුරුත් එක්ක කතා කරලා උපදෙස් ගන්න. මේ අනිවාර්ය මේවා නැහැ කියපුවාම ඔළුවට දාගන්න එපා. මේකෙන් එහාට අපට දෙහෙත් නැහැ. අපේ විටමින් හරි මොන සමාන හරි දුක හිතෙනවා. මට දැන් මේ ලෙඩේ තියෙන වැඩක් නැහැ ඒක මාත්‍යා මේ අපේ පුතා ඇමරිකාවේ මේ මේ විටමින් වර්ගයේ මේ වෙලා තියෙන ඉතින් මේක අරගෙන මේ රෝද පුටුවට ගන්නවා. අපි කියන්නේ අපේ වේද මාතුන්ට බාර දෙන්න අපේ වේද මාතුන්ට උදව් කරන්න තමන්ට රෝගයක් සුවපර සුව වුණාට පස්සේ වේද මාතුන්ට ස්තුති කරන්න වේද මාතුන්ගේ දරුවෝ ඉන්න ඒ දරුවෝ මේ මේවට උද්යෝගමත් විදියට අවදි කරලා ගන්න අනිවාර්යෙන් මේ ඉංග්‍රීසි බෙහෙත් වලින් සුව ඉංග්‍රීසි බෙහෙත් අවශ්‍ය වෙන අවස්ථා තියෙනවා අනිවාර්යෙන් අදීසි අනතුරු මේ අදීසි වෛරස් කොටස් ඒ ඔක්කොම බැහැර කරන්න ඒ වගේ ක්‍රමවලට අනිවාර්යෙන් අවශ්‍යයි. නමුත් මේ නිදන්නත මෙවැනි රෝගවලට කිසි කෙනෙක් බය වෙන්න එපා. තමන්ගේ කර්ම විපාකයක් වෙනවා ආගමනුකූලව ඒක අපිට ඒ පැත්තෙන් තමන් හිත හදාගෙන විශ්වාසයෙන් කැමැත්තෙන් ප්‍රතිකාර ගන්න අනිවාර්යෙන් සුවකල හැකි රෝග තමයි මේ ඇතුළේ තියෙන බොහෝ බටහිර රෝග තුන හොඳ කරන්න බෑ කියන ඒක අපි සුව කරලා තියෙනවා අද්දුතුව ප්‍රත්‍යක්ෂව ඒ වගේම මම ඔබතුමාගෙන් දැනගන්න කැමති මෙවැනි රෝගීන් පාරම්පරික වෛද්‍ය ක්‍රම යන මිත්තාව මිත්තාටකට සුව කළ හැකිද සමහර රෝගීන් ඉන්නවා මුදල් ලක්ෂ ගාණක් මුදල් වේදම් කරලා දායකත්වය කරගත මහත් අසරණ තත්වයට පත් වෙලා අන්තිම මොහොතේ ඔබතුමා ළඟට ආවොත් එම රෝගියා මොකද රෝගී කියලාවත් හරියට හොයාගන්න බැරි අන්තිම මොහොතේ එම රෝගියෙක් ඔබතුමාට සුව කළ හැකිද එහෙම නැත්නම් බටහිර වෛද්‍යවරයෙකුට සුව කළ හැකිද මේ පිළිබඳව යම් කිසි දෙයක් ඔබතුමා පැවසුත් හොඳයි කියලා හිතනවා ඒ ඇත්ත වශයෙන්ම රෝගයක පාරම්පරික වෛද්‍යවරු දන්නවා මුල මැද අග කියලා කොටස් තුනකට අපි බෙදා ගන්නවා මේකේදී අගට ආවහම ඇත්තටම අපේ හිතත් අනන් කියන්නේ එනවනම් වරෙන් යනවනම් පළවෙන් කියලා තමයි බෙහෙත් දෙන්නේ. අපේ හිත අසතුරු කරගන්න ඕනේ නැහැ. අවසාන අවස්ථාවේ ඉන්න ඒගොල්ලෝ දන්නේ නැහැ අවසාන අවස්ථාව මොකද්ද කියලා. ඇත්තටම තියෙනවා ඔය රෝගී තත්ත්වය ලංකාවේ ඉන්න රෝගීන්ගේ 120ක් පමණ සුවකිරීමට අමාරුයි. ඒක හේතුවක් තමයි රෝගයේ ඇට ඇටමුදුළු නහර. ඒ කියන්නේ මුළු සර්වාංගේ පුරාම ඒ ශක්තියින්ගෙන් ගිහිල්ලා තියෙන්නේ. එතකොට අපිට දැන් අලුතෙන් නවීන ආනන් තොරතුරු තාක්ෂණය ගැන එහෙම අවබෝධයක් තියෙන අය දන්න ඒ සංඥා මාරු කරලා දුන්නාට පස්සේ නැවත ගොඩ ගන්න අමාරුයි. ඒ කියන්නේ මේ මනසත් එක්කම කයට දෙනවා. ඒ රෝගේ ජීර්ණගත වෙලා. කියන්නේ ශරීරයට ඒක මේ පුරුදු වෙලා තින්නේ. ඒක සම්පූර්ණ විරෝපණයක් කරන්න අමාරු වයස 60 පැනපුවත්තන්ට. ඒ දීර්ඝ කාලීන රෝද පුටුවක හෝ එහෙම අනකට වැටිලා අතපය සම්පූර්ණම දිය වෙලා පණ නැතුව වගේ ඉන්නත්තන්ට ඒක කරන්න අපහසුයි. මොකද අවුරුදු 5ට එහා ගියපු අයටත් ගොඩක් අපහසුයි. මේකේ මැදමාවතේ තමයි අපිට අනිවාර්යෙන් මේ සුවකිරීමට ඊටමත් පාසුසා සුව කළ හැකි වෙන්නේ. කොහොම වුණත් මේ රෝගීන් නිත්‍යාවෙන් නිත්‍යාවට පත් කිරීමෙන් නම් අවුරුදු 3ක කාලයක් යනවා. මේක රෝගේ සුව වුණා කිව්වට 100%ම සුව වීමට ක්‍රම එකපාර මේක නවත්තන්න හොඳ නැහැ. මේක අර පාන රෝගයක ලක්ෂණ කිව්වට ඒ වගේ දේවල් අපිට කෙටියෙන් මේවා කරාට බහුතර බහුතරයක්කට තියෙන මේ පොඩිය ගත්තාම 120කට පමණ මේ රෝගී තත්ත්වයේද අවසාන මොහොතේදී අපේ ප්‍රතිකාර ලබා ගැනීමේදී 100%ක් ගන්න බෑ යම් පවත්වාගෙන යෑමට. ඒ කියන්නේ අපි දන්නවා අපේ දරුවෝ ඉන්න කාන් ඩීඑන්එන් ඉන්න මගේ හොඳ අත්දැකීමක් තියෙනවා මගේ ලොකු තාත්තගේ මුලින්සේ නම් කියලාද මේ තිබුණා එවැනි රෝගයක් එයා එන්නේ වෙද මහත්තයා මට ඉතින් මේ දුවලට මලකම හරි හිටියා නම් ඇති කියලා. එහෙමයි කිව්වේ. ඉතින් එහෙම බලාපොරොත්තුවක් හරි අපිට තියාගන්න අපි උත්තරින් එහෙම උසුවලා දෙන්න පුළුවන්. හැබැයි එතනදී ඇත්තටම අපි කොච්චර නරකයි කිව්වත් ඒ බටහිර එලකමේදී ඒක අර ඉංග්‍රීසි ක්‍රමයේ ආටිෆිෂන් කියන්නේ ඒක ක්‍රමානුකූලව ඒ අවශ්‍ය දැන් අපි කියමු මේ මජ්ජහාව මේ ධනෙට අවශ්‍යක කෘතිම ලබා දෙන ඒගොල්ලෝ පෙත්තක. එහෙනම් පෙති 14ක් 15ක් පාවිච්චි කරන මේ ශරීරයේ උණුතාව තියෙන තියෙන පැත්ත අඳුනාගෙන ඒක ඒ අවසාන මොහොතේ තියෙන අයට අපේ බෙහෙත් වලට වඩා අනිවාර්යෙන් සුදුසුයි කියලා මගේ අත්දැකීම අනුව දෙනවා මේක අපේ ලොකු යද පියාණන් නම් කවදාවත් මේවා කරන්නේ නැහැ මොකද ඒකේදී වෙන බාහිර රෝග හැදෙන නිසා නමුත් මගේ අත්දැකීම අනුව අපිට පාරම්පරික දෙකම ආහාර ජීර්ණ ක්‍රමයක් සහ ස්වභාවික ක්‍රමයක් නිසා ශනික ප්‍රතිපාල ගන්න බැරි නිසා එවැනි රෝග නිත්‍ය කිරීම අමාරුයි 120ක ප්‍රතිශතයක් තියෙන නිත්‍ය කරන්න අමාරුයි මොකද නාඩි ශාස්ත්‍රයේ බැලීම නිසා රෝගියාගේ වචන පරීක්ෂා වෙන සම්බිද පරීක්ෂා තියෙන ඇස කන නාසය දිව සමය ශරීරයේ මේ බුදෙන් බුද මේ අසුචි පිට වෙන ආකාරයේ මුත්‍රා පරීක්ෂණ ඒවා ඔක්කොම අපි අපේ ක්‍රමයට බලන ක්‍රමයක් තියෙනවා නියපොතු වලගේ ඒ ඒ සම්බිද පරීක්ෂා තුලින් අපිට ඒක කියන්න පුළුවන් සුවකලාගුණ හැකිද හේතුව සහ සුවකරන්න කොච්චර කාලයක් යනවද කියන එක වලින් ලැබුණු කරල් හැඩ අක්මාසා සීල්ගත සීසගත රෝගවලදී ලංකාවේ ප්‍රධාන වශයෙන්ම භාවිතා කරන ඖෂධයක් තමයි කරල් හැඩ කියන්නේ. මේකේදී රත් කරල් හැඩ කියමින් හඳුන්වන්නේ මෙන්න දණ්ඩේ මේ රත් පැහැටයි. මෙන්න රත් කරල් හැඩ තමයි ප්‍රධාන වශයෙන්ම අක්මාගත රෝගවලදී අපි භාවිතා කරන්නේ. හා ගුණදායක වැඩි. කරල් හැඩේ මෙහි ප්‍රධාන විශේෂත්වය යන්නේ වෙන කසායම් වලට වඩා සම්පූර්ණ මේ පංචාංගය අරගෙන වතුර පත අට එකට හෝ වතුර බෝතලා භාග අට එකට සිඳ පෙර තිප්පිලි කුඩු මාතු වශයෙන් අනුපාන වශයෙන් තිප්පිලි කුඩු වේදා පානය කිරීමයි එනම් විශේෂත්වයන් තනි ඖෂධය තනි ඖෂධයක් වශයෙන් මේ පාවිච්චි කළ හැකි අක්මා රෝගීන් සතියකට දේතාව ගානේ කරල් සැබේ පාවිච්චි කිරීමේදී අක්මාව පිරිසුදු වී අක්මාවේ විසන විස විසනසීම තම අක්මාව තුළින් ක්‍රියාකෘතිය තුළින් සිදුවන්නේ සහ ආහාර වලදී පෝෂණය වැඩි කොටස සංචිත කර ගැනීමයි. මෙන්න කරල් සැබේ වලදී එහි ඇති අයනික හෝ විස බීජ තත්ත්වයන් වහවහ සුද්ධ වී අක්මාව නිරෝධී කරන බව අප අත්දැකීමෙන් දන්නවා. දේශීය පොතපතේ සඳහන් වෙනවා ඊට අමතර මහා කරල් හැබ කසාය වියලි ගුරු කලාඳුරු වල කරල් හැබෝ මුල් සහ කෙකටියාල නෙළුම් මල සැවන් වෙන මුල් ඉරමුසුමුත් කලන් දෙක බැගින් දෙන වතර බෝතලා බාගා අටයකට සිඳ පෙරා පානය කිරීමේදී වකුගඩු අක්මා ආශිත ඒ මුත්‍රාස ප්‍රමේහ විසි මේහ සෝයන බව පොතපතේ සඳහන් වෙනවා මෙය නේද ශ්‍රී ලංකාව තුළ අප ක්‍රීඩාංගන අභියස අපේ ගම්මානවල ඇති ක්‍රීඩාංගන බොහොම දැක ගන්න පුළුවන්. අපගේ ඇඳුම් වල පවා මෙහි මෙහි මේ කටු සහිත මේ කරල් සැබෝ කෝර යමින් හඳුන්වන මේ කටු අපේ ඇඳුම් වල පවා මෙයාන නිසා මේ අපේ මේ ලංකාවේ හරිම ප්‍රසිද්ධයි. ඒ වගේම මේව ගෙවත්තේ හෝ ඔසුයන් වල වගා කිරීම උචිත වන්නේ නැහැ. මේ ස්වභාවික සෑදෙන ස්ථානයකින් කසාය සඳහා යොදා ගැනීම තමයි ඊටාම යෝග්‍ය වන්නේ. ඒ මන්දයත් නිහිත මේ ඖෂධය සෑදින ඒ පරිසරයේ විස බීජ වල සහිත පරිසරයන් තුළ මේ සෑදෙන්නේ නැහැ. විස බැසීමට තෝරාගන්නේද අන්නේ ඒ ලක්ෂණයයි. ඒ වගේම කරල්සබ්බේ පංචාංගයේ අඹරා උදරයේ ආලෝක කිරීමේදීද අපගේ රෝගීන්ට අක්මාගත රෝගීන්ට වමන ආහාර නොදිරවීම සහ බඩගිනි නොදැනීම තමයි ප්‍රධාන ලක්ෂණ වන්නේ. ඒවා සුවන බව සිංහල පාරම්පරික වෙද පොත්වල සඳහන් වෙනවා. අදත් බොහෝ ලිපි රාශියක් ලැබී තියෙනවා. ඒ ගොඩක් ලිපිවලින් මේ දැනුම් දී තියෙන්නේ ඔවුන්ට මේ වෙද මහතාගේ ලිපිනය දුරකථන අංකයන් හා මේ වෛද්‍ය මධ්‍යස්ථාන තියෙන්නේ කොහෙද කියලායි මම කැමති ඔබතුමා මේ ඔබතුමාගේ වෛද්‍ය මධ්‍යස්ථාන තියෙන්නේ කොහෙද ඔබතුමාගේ දුරකථන අංකයන් තියෙන්නේ කොහෙද කියලා මම අසන්නවදනම් දැන දැනුවත් කරනවා නම් ඒ වගේම මම අසන්නවදනට දැනගැනීමට කියන්න කැමති ඔබතුමන්ලා මෙම වෛද්‍යතුමාන් පමණක් සොයාගෙන යන්න එපා ඔබ ගම් ප්‍රදේශයේ ආවට පාරම්පරික වෛද්‍යවරයෙක් සිටිනවා නම් එතුමන්ලා ළඟට ගොස් එතුමන්ලාගෙන් ප්‍රතිකාර ගැනීම සුදුසුයි කියලා මම මම හිතනවා නමුත් ඔබතුමාලා මේ ඇසීමෙන් මෙතුමාම හොඳයි කියලා හිතනවා නම් මෙතුමා ළඟට සමින බෙහෙත් ප්‍රතිකාර කිරීමට ඔබතුමාලාට හැකියනවා. ඉතින් ඔබතුමාලා දැනගැනීම තියෙන සමන් කැමති සඳුන් වෙද මහතාට කියන්නේ එතුමන්ගේ වෛද්‍ය වෛද්‍ය මධ්‍යස්ථාන විතර කතනාංකයන් සහ මේ නිතිනයන් දැන දැනගැනීමට ඒ වගේම මේ මට පෞද්ගලික මේ ස්තුති ආ නිරෝධ සුවය පතන්න වෙනවා මේ මට දුරකථන ඇමතුමක් දුන්නා අයිස්ලන්තයේ මේ පදිංචි මහත්මිය අය බටහිර රෝහලක වැඩ කරන බව තමයි මම දන්නේ ඒ වෙලත් මේ හෙළවද හෙළවද අසපුවට උදව් කරලා මට බොහොම කිව්වා මේ වැඩසටහන බොහොම අභිමානයෙන් කිව්වා මම මහත්තයා මේ කොහොමවත් නතර කරන්නවත් නතර වෙන්නවත් ඉඩ දෙන්නේ නැහැ කියන ඒක කිව්වා ඉතින් මටත් හිතුණා මේ ඇය බටහිර සමීප මං හිතන්නේ ඒකේ වැඩ කරන ගමන් කොහොමද මේ වගේ ශක්තිය දැනගත්තේ පැත්තේ වෙලා ඒකේ දිග කතාවක් ඇති ඇයද යම් රෝගී තත්ත්වයකට භාජනය වුණා කියලා මට අද අසංගන්න ඇයටද බොහොම නිදුක් නිරෝගී මේ ගුණ නුවණ ප්‍රඥාව දිනු කරන ඇගේ අවසානයේ නිර්වාණය අවබෝධ කරගන්න මේම ශක්තියක් වේවා මේ නිරෝධී කළ මේ හෙළවෙදරුවන හෙළවෙද අසපු වෙන්න මම ගණනය කරලා තියෙනවා මෙතෙක් 640ක් පමණ රෝගීන් අපි සොයාගෙන ඇවිල්ලා තියෙනවා මාගේ ප්‍රධාන වෛද්‍යතුමා ඇතුළු අපිව ඒකෙදි අපි ගන්න කරන 412කම ඉතාමත් ඉහළ ප්‍රතිචාර තියෙන්නේ ඔවුන්ට හිතා ගන්න අමාරු මම එක මේ අම්මා කෙනෙක් ඉන්නවා එයාට පින් අම්මා කියලා තින්නේ හැම වෙලේම බෞද්ධ නාලිකාවටයි මේ අපේ වැඩසටහන ඇයිගේ අවුරුදු 15ක් තිබුණු අතේ කැක්මස් වුණා කියලා ඒ වගේම මම ඇයිගේ බස්රේදුරු මහත්මයෙක් ඉන්නේ. එයා මීත්‍රිගල ආරණ්‍යයට යොමු කිරීම පිළිබඳව ඇය මට මේ මොහොතකට පෙර දුරකථන අමතුමක් දීලා කිව්වේ අන් වෙලේ මටත් කියන්නේ මට මේකේ ප්‍රකාශ කරන්න බැරි තරමට ඉහළම ප්‍රාර්ථනාවක් තමයි මම ගණන් තියෙන්නේ. ඉතින් ඒ ගැන මම මේ මෙනේ කරන්නේ මේ කාන්ති මහත්මිය වැනි අය උදව් කරපු නිසා තමයි මේක අපිට මේ මුතුමැණික් වගේ දේවල් මේ ලෝකෙට මේ බබලවන්න එළිය දෙන්නේ. දැන් ඉතින් අපිට මේක නැවතුනත් ඇත්තටම ඇති තරමට මේක ප්‍රචාරය වෙලා ඉවරයි. මේ පාරම්පරික වේදකම ශක්තිය තත්ත්වය සහ අපේ වටිනාකම ලෝකෙට ගිහිල්ලා ඉවරයි හොයාගන්න අයට හොයාගන්න දැන් කරුණ සතුටුත් නැහැ ඒ වගේම තවදුරටත් අපිට දුරකථනයෙන් කතා කිරීමේදී ඇත්තම රෝග පිළිබඳ දීර්ඝ විස්තරයක් අහනවා ඒකට උත්තර දෙන්න හරි අමාරුයි ඉතින් අපට කන් දෙකයිනේ තියෙන්නේ එතකොට අහලා අහලා උත්තර විනාඩි 30ක් නුවණින් කල්පනා කරලා අපේ උපාසක අම්මලා තමයි මේ වැඩේ කරන්නේ විනාඩි 20ක් විතර අහලා අහලා බලපුවාම පුතා ඉන්නේ ඉංගලන්තේ ඉතින් ඊට පස්සේ ආයෙ නැවත පුතාගේ අම්මට ආයෙ උත්තර දෙන්න ඕනේ. එවනේ මේ අපට අපි ගැනත් හිතලා අපි නාරි පරීක්ෂාවකින් කරන්නේ අපේ වෙදමඳුරු වලගේ ස්ථාන හරියටම මම කියන්නම් පුළුවන් නම් මේවා ලියාගෙන හරියට මේවට ඇවිල්ලා ඒ නාඩි පරීක්ෂාවක් හෝ එහෙම කරගන්න ඉතින් කාලය හා අපි ගැන සිතන්න ප්‍රතිකාර ගන්නවා නම් අපේ වෙදමඳුර වලටම පැමිණිය යුතුම කියලා කියන්න ඕන ස්කයිප් මාර්ගයෙන් හෝ ලිපි මගින් හෝ එහෙම කිසිම දෙයකට ප්‍රතිකාර කරන්න අමාරු ඕදනක් වගේ දෙයක් දෙන්න පුළුවන් ඒකත් සාර්ථක වෙන්නේ නැත්තටම අපි අද්ගුණයක් සමග සමා පාරම්පරික වෙදකම කරන්නේ ඒක හොඳට සිහිය තියාගන්න ඕන ඉතින් දුරකථන අංක මාගේ වෛද්‍ය ශිෂ්‍යයෙකු වෙන මගේ සහෝදරයාගේ වසන්ත කියන සහෝදරයාගේ දින්දරේ 7 2යි 3යි 5යි 4යි 38යි ඕනෑම වෙලාවක මේ උපදෙස් සහ මා සම්බන්ධ කරලා දෙනවා මගේ දුරකථන අංකය මම ප්‍රතිකාර කරන අවස්ථාවලදී පාවිච්චි කරන්නේ නමුත් ඒක අතර සම්බන්ධ කරගන්න ලියා ගන්න 072 413යි 55 84 ඒ වගේම කඩේට උඩුපිල උඩුපිල සමින්වද මඳුර තමා මගේ වෙද මඳුර ප්‍රධාන වශයෙන් සෙනසුරාදා උදේ 8 සිට රෑ 12 දක්වා ප්‍රතිකාර කරනවා කඩවතින් ඉන්දියාමුල හන්දියේ කිලෝමීටර 3කින් පිට ඉන්දියාමුල හන්දියට පැමිණ වෑබඩ පාරේ කිලෝමීටර 3ක් පමණයිත් නාගහකුඹර පාර කියන මාර්ගයෙන් ආවට පස්සේ 385න් 17 නාගහකුඹර පාර ෆාම් වත්ත උඩුපිල දෙල්ගොඩ කියන ඇඩ්‍රස් එකේ තමයි සෙනසුරාදා උදේ 8 ඉඳලා රාත්‍රී 12 දක්වා ඉන්නේ මේ ගමේ නම්බර 25 ඇම්බසන් පාර වැල්ල වීදිය මේ ගම යන ඇඩ්‍රස් එකේ තමයි ඉරිදා දවස පුරාම ඉන්නේ අනිත් සෑම සතියේ සංඝා සහ පොය හතරකදීම පොය හතර හැර සියලුම දවස්වල නිකර්තිය වල මන්දිරේ මාගේ ප්‍රධාන වෛද්‍යවරුන් දෙදෙනා ප්‍රතිකාර කරනවා මා වකුගඩු සායනයක් කරනවා බදාදා දිනයන්හි නොමිලේ තවත් ඒ වකුගඩු රෝගවලට නොමිලේ ප්‍රතිකාර ගන්න ඕන නම් අපි ළඟදීම වැඩසටහනක් ආරම්භ කරන රෝගීන් 100කට පමණ අපේ ගරු සෝම ස්වාමීන් වහන්සේගේ වජිරාරාමේ පන්සලක් වන අනුරාධපුර ප්‍රදේශයේ පිට වජිරාරාමේදී සියක් පමණ තෝරා ගන්න දැන්ට රෝගීන් 60ක් පමණ ඉන්න අපි 40කට තව ඉඩ කඩ තියෙනවා. එතන මෙමලේ වකුගඩු රෝග වලට පමණක් අපි වෛද්‍යවරුන් තුන් දෙනෙක් ප්‍රතිකාර කරනවා. රෝගීන්ට ඒ තුනට අන දුරකථන අංකයෙන් ලබන්නේ අපි සර්වාංග ප්‍රතිකාර කරනවා. ඉංග්‍රීසි වෛද්‍ය ක්‍රමයේදී දැන් පිළිකාවාගේ රෝගයකදී මේ ප්‍රතිකාර කිරීමේදී ඒ දීර්ඝ කාලීන ඉංග්‍රීසි ප්‍රතිකාර කරලා තියෙනවන අවසාන මොහොතේදී අතර අපිටද කරන්න විශාල බලාපොරොත්තු තියාගෙන ඉන්න එපා. බොහෝ බලාපොරොත්තු තියාගෙන ඉනවා. ඒ කිමෝതെරපි කියන එකේදී විස පිළිකාව තාම ප්‍රබල එකක් තමයි ශරීරගත කරන්නේ. ඒක අක්මාන සහ වග්ගඩුවට බලපාන නිසා අපේ ප්‍රතිකාර සියලුම ආහාර ජීර්ණ පද්ධති හරහා යන්න ඕන නිසා මේ අනිවාර්යෙන් ඒ කිමෝതെරපි සහ මේ කරන්ට් එක ඇල්ලීමෙන් පසුව සාර්ථක වීම බොහොම අඩුයි. ඊට පෙර හැකි ඉක්මනින් අපේ වෙත පැමිණ 95% සාර්ථකත්වයක් පිළිකාර ඒක පිළිබඳ මගේ විශේෂම වෛද්‍යවරයා වෙන මගේ ලොකු තාත්තගේ 95% සාර්ථකත්වය තියෙනවා මමද මේ ගර්භාෂ පිළිකා සහ ආමාශගත පිළිකා පිටුවන්තියේ කියන්නේ සීසේන පිළිකා වෙන සඳහා රෝගීන් මේ 200ක පමණ ගන්න මම සුවපත් කරලා තිනවා. ඒ අවස්ථාවේදී එන්න මේ දුරකටනෙන් දීර්ඝ විස්තර කියන්න එපා කියලා මම ඉල්ලා සිටිනවා. බොහෝම ස්තුතියි අන්තේනාත් සම්බන්ධ සත්‍යවත් වෛද්‍යචාර්ය කුමාරට අප සමග අද බොහෝ වේලාවක් සාකච්ඡාවට සහභාගී වීම සම්බන්ධව එතුමන් දැනුවත් කළ පරිදි මම ඔබතුමන්ලා ඔබ අසන්නරගෙන සමගින් ඉල්ලා සිටින්නේ එතුමාගේ ප්‍රතිකාර කරන අවස්ථාවන්දී ඔවුන්ට කරදරයක් නොවන ආකාරයෙන් ඔබතුමා ප්‍රතිකාර ලබා ගන්නා මෙන් ඒ වගේම එතුමාන්ට කල හැක්කේ දුරකටනෙන් ප්‍රතිකාර කළ නොහැකි අනිවාර්යෙන් රෝගියා එතුමාන් ළඟට ගොස් එතුමා නාඩි පරීක්ෂාව කළ යුතුයි අනිවාර්යෙන් නාඩි පරීක්ෂාවෙන් තමයි ඔබගේ ලෙඩේ කුමක්ද කියලා හඳුනාගන්නේ එනිසා ඔබ සමගින් මායිලා සිටිනා අපේ වෛද්‍යචාර්යතුමාට සහයෝගය ලබා දෙන ලෙස ඒ වගේම අද දින මින් වැඩසටහනට හෙළේ දාස පෙරේත අපගේ දායකත්වය ලබා දුන් අයිස්ලන්තයේ පැමිණි කාන්තිලතා මහත්මියට දුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන එතුමියගේ මූලික බලාපොරොත්තු වන්නේ ලෝකවාසී සියලුම දෙනාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමත් ඔවුන් සියලුම දෙනාම නිරෝගී පුද්ගලයන් බවට ප්‍රාර්ථනා නිරෝගී පුද්ගලයන් බවට මෙන් වැඩසටහනින් පත් කර ගැනීමටත් ඉතින් එතුමියටත් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන අතර අපගේ වැඩසටහනට සහභාගී වුණු කෝට්ටාවත් සංගමීද මහතාටත් ලොකුද මහතා වන රන්බණ්ඩාරද මහතාටත් නිරෝගී සම්පත්තිය තවත් දීර්ඝ කාලයක් මෙවැනි රෝගීන් සඳහා ප්‍රතිකාර ලැබීමට කෙරීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා හෙළවද සතියෙන් ප්‍රාර්ථනා කරන අතර අදට අප හෙළවද සතියෙන් සමුගන්නවා ඔබ සැමට සම්මා සම්බුදු සරණයි